තෙරුවන් සරණයි. අපි අද අරගෙන එන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ ඊළඟ දේශනය. අපිට තව කතා කරන්න මාතෘකා දෙකක් ඉතුරු වෙලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය. ඒ තමයි සම්මා සතිය සහ සම්මා සමාධිය ගැන. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රය සම්පූර්ණම සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කතා කරන චෛතසිකය තමයි සතිය කියලා කියන්නේ. චෛතසික ගොඩාක් තියෙනවා. චෛතසික 50 ගාණක් තියෙනවා. ඒකෙන් මේ සති කියන චෛතසිකය ඉස්සරහින් තියාගෙන තමයි සතිපට්ඨාන සූත්‍රය කතා කරන්නේ. ඉතින් මේ චෛතසික ධර්ම අතර අනිත් චෛතසික වගේ නෙමෙයි මේ සතිය ගොඩාක් කාලවට තමන්ගේ පාඩුවේ නිහඬව වැඩක් කරගෙන ඉන්න කෙනෙක්. නමුත් අපිට මේ ආගම විසින් ආගම විසින් අපිට ඉස්සරහින් තියාගෙන කටයුතු කරන්න උනන්දු කරවලා තියෙන්නේ ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව මේ දේවල් තමයි. ඒව තමයි අපි ඉස්සරහින් තියාගෙන ආගම විසින් ඉස්සරහින් තියාගෙන කතා කරන්න අපිව පොළඹවලා තියෙන්නේ. හැබැයි සතිය තියෙනකොට තමයි ධර්මය කියන එක පෙරලිලා එන්න පටන් ගන්නෙ. ධර්මය කියන එක මනස ඉපදෙන්න පටන් ගන්නෙ. ධර්මය කියන පැත්තට මොකද්ද කියලා අපිට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ සතිය තියෙනවා නම් විතරයි. ශ්‍රද්ධාවෙන්වත්, වීරියෙන්වත්, සමාධියෙන්වත්, ප්‍රඥාවෙන්වත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ සතිපට්ඨාන මුළු සතිපට්ඨාන සූත්‍රයේම මුල් තැන දීලා තියෙන්නේ මේ සතියට. මොකද ධර්ම ඕජාව ගලන්න පටන් ගන්නේ හරහා නිසා. සතිය නැති හැම වෙලාවකම අපේ මනස ආගමික පසුබිමක් එක්ක තමයි වැඩ කරන්නේ. ආගමානුකූලව තමයි මනස වැඩ කරන්නේ. හැබැයි මෙතන වැදගත් දෙයක් තියෙනවා. මේ ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා වගේ මේ සතිය කෑකෝ ගහන්න යන්නේ නැහැ. එයා ඔලු උස්සන්න යන්නේ නැහැ. අඬහැර පාන්න යන්නේ නැහැ. එයා මුදුන වෙන දඟලන්නේ නැහැ. එයා පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවා. හැබැයි අනිත් හැම චෛතසිකයක්ම මුදුන වෙන්න දඟලනවා, අඳුර පාන්න යනවා, ඉස්සරහට එන්න හදනවා. අපේ මනස එහෙම එහෙම පැත්තකට අරගෙන යනවා. ඉතින් මේහෙම වුණත් මේ සතිය කියන එක පිහිටුවා ගන්න හරිම අමාරුයි. ඒක සතිය කියන එක ප්‍රායෝගිකව පුරුදු කරන්න මේ වෙනකොටත් ආරම්භ කරලා තියන අයට අත්දැකීම් ඇති. සතිය කියන එක මොකක්ද කියලා දැනගෙන මේක පුරුදු පුහුණු කරන්න පටන් ගන්න මුල් කාලේ හරිම අමාරු දෙයක්. නමුත් එහෙම අමාරු වුණත් අමාරුවෙන් මේක හදාගත්තත් සතියට කවදාවත් මුල් තැන ගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එයා කවදාවත් එහෙම දඟලන්නේ නැහැ මුල් තැන ගන්න. ඉතින් අපි දැනගන්න ඕනේ මේ සතිය කියන චෛතසිකයට ආගමක් ඇත්තේම නැහැ. ඒ කියන්නේ මේක මේ බුද්ධාගම කියන බෞද්ධ කියන අයට විතරක් අයිති දෙයක් නෙමෙයි. සමස්ත මානව මනසටම අයිති ධර්මතාවයක් තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා මේකට ආගමක් නැහැ. ඒ නිසා සතිය කියන එක යම්කිසි මනසක පිහිටියොත් එයාගේ මනස ආගමකට එහා ගිය තැනකට යනවා. එයාගේ මනස ආගමානුකූල තත්වයෙන් එහා ගිය සෑහෙන එහා එහා තත්වයකට අධ්‍යාත්මික පසුබිමකට එයාගේ මනස යන්න පටන් ගන්නවා. ඉතින් මේ අපි මේ සම්මා සතියට යන ගමනනේ මේ ඉන්නේ සම්මා සතිය ගැන තමයි මේ කතා කරන්න යන්නේ. එතකොට මේ සතිය සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ හඳුන්වලා තියෙන අප්‍රමාදයට තමයි සමාන කරලා තියෙන්නේ. මොකද අප්‍රමාදය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇහුවොත් මොකද්ද අප්‍රමාදය කියන්නේ කියලා ඇහුවොත් අපි කියන්නේ පමා වෙන්නේ නැහැ කියන එක. ඉතින් පමා වෙන්නේ නැතුව අපිට කටයුතු කරන්න පුළුවන් සතිය තියෙන මොහොතක විතරයි. ඉතින් එහෙම මේ පමා නැතිව උපදව ගන්න සතිය හරහා තමයි සම්මා සතිය කියන මානසිකත්වය දක්වා අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨානය හරහා තමයි යන්න තියෙන්නේ කායානුපස්සන ආදී වශයෙන් අපිට කියලා තියෙන මේ හතර සතිපට්ඨානය හරහා තමයි අපිට එතනට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ අප්‍රමාදය කියන කාරණේදී උන්වහන්සේ උපමාවක් දෙනවා සත්තුන්ගෙන් විශාලම සතා තමයි අලියා. මේ අලියාගේ පාද සටහනට පියවර සටහන ඇතුළත අනිත් සියලුම සතුන්ගේ පියවර සටහන් ඇතුළත් කරන්න පුළුවන්. අලියාගේ පියවර සටහනින් පිට අලියාගේ පියවර සටහනට වැඩිය විශාල තවත් පියවර සටහනක් නැහැ. අන්න ඒ වගේ මේ අප්‍රමාදය කියන ධර්ම ධර්මයට ධර්මතාවය ඇතුළට අනිත් සියලුම ධර්මතා ඇතුළත් කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ සතිය කියන ධර්මය ඇතුළට අනිත් සියලුම කාරණා ඇතුළත් කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අප්‍රමාදය කියලා කියන එකෙන් අපි අදහස් කරන්නේ කල යුත්ත කරන්න පමා වෙන්නෙත් නැහැ නොකල යුත්ත නොකර ඉන්න පමා වෙන්නෙත් නැහැ. ඉතින් සතිය කියලා කියන්නේ ඒකම තමයි. සතිය කියලා කියන්නේ කල යුත්ත කරනවා නොකල යුත්ත නොකර ඉන්නවා කියන එක. ඉතින් ඒ නිසා අපි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහකට ආරණ්‍යයකට ශුන්‍යාගාරයකට රුක්ක මූලයකට යන්න කිව්වහම ගිහිල්ලා අපි කල යුත්ත කරන්නේ නැතිනම් නොකල යුත්ත නොකර ඉන්නේ නැතිනම් එතන සතිය නැහැ. කියන්නේ එයා පමයි අප්‍රමාදය නෑ කියන එක. ඉතින් මෙහෙම අපි ආරණ්‍යයට රුක්ක මූලයට ශුන්‍යාගාරයට ගිහිල්ලා මේ සකස් කරගත්තු දේ අපිට මහා සෙනඟක් මැද්දේ මහා පිරිසක් මැද්දට ගියත් අපිට කල යුත්තේ මොකක්ද නොකල යුත්තේ මොකක්ද කියලා අපිට තේරෙනවා නම් එයාට ඒ සෙනඟක් මැද්දේ හිටියත් එයාට සතිය තියෙනවා. සිහිය තියනවා. නොකල යුත්ත නොකර ඉන්න කල යුත්ත කරන්න යාට වැටහෙනවා නම් දන්නවා නම් සෙනඟක් මැද්දේ වුණත් කලබලකාරී පරිසරයක වුණත් ඒ කියන්නේ යාට සිහිය තියනවා කියන එක. ඒ කියන්නේ අප්‍රමාදී කියන එක. ඉතින් ඒ දැන් මේ අපි කිව්වනේ මේ සතිය කියන එක අඳුර පාන්න යන්නේ නැහැ. මුල් තැන ගන්නෙ නැහැ. කියාපාන්න යන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි මේ සතිය කියන එක මනසක උපදවගත්තු චරිතයත් සතිය කියන එක ටික ටික ටික ටික ගැඹුරට යන්න පටන් ගත්තාම එයත් ටික ටික නිහඬ වෙන්න පටන් ගන්නවා. කියාපාන්න යන්නේ නැහැ. බස් ආරාමතා වගේ පිරිස එක එකතු වෙලා කයිවාරු ගහන්න යන්නේ නැහැ. එයාට යන්න සිද්ධ වුණත් යම්කිසි හේතුවක් මත එයා දන්නවා රැක ගන්න. සතිය කියන එක රැක ගන්න එයා දන්නවා. ඒ නිසා මේ සති චෛතසිකයේ ස්වභාව ටික සතිය උපදවගත්තු මිනිස්සෙකුගේ මනසකත් හට ගන්න පටන් ගන්නවා. යා නිහඬ වෙනවා. සමාජයෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා පාඩුවේ නිස්කලංකේ ඉන්න උත්සාහ කරන ගතිවලට එනවා ටික ටික. වරින් වර හේතු සහිතව එහෙම වෙන්න පුළුවන්. ඒ තැන්වලදීත් එයා දන්නවා මේක රැකගෙන එන්න. ඉතින් මේ සතිය කියන එක පිළිටවන ක්‍රම හතරක් තමයි හතිපට්ඨාන සූත්‍රය අපිට දේශනා කරලා තියෙන්නේ. තමයි හතිපට්ඨාන ක්‍රම හතර. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ඉතින් අපි මේ වෙනකොට මේ දේශනා මාලාවේ ඒ කායානුපස්සනාදී කොටස්වල කොහොමද අපේ සතිය ප්‍රායෝගිකව පුහුණු කරද්දී වැඩ කරන්නේ කියලා අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඉතින් අපි පුංචි ලදරුවෙකුට වගේ පොඩි බබෙකුට වගේ ඕඩිය පන්ති ඉන්න කෙනෙකුට වගේ ජීවිතේ කවදාවත් භාවනාවක් නොකළ කෙනෙකුට උනත් මේක ආදුනිකයෙක් වශයෙන් සරලව පටන් ගන්නෙ කොහොමද කියලා. පරයන්ක සක්මන එදිනදා වැඩ කරද්දි වශයෙන් මේ සතිය කොහොමද සරලව කරන්න කියන එක අපි කායානුපස්සනා කොටසින්දලා ඔබට කියලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පැවිද්දන්ගේ පැත්ත වශයෙන් අසුරු සනක් ගහන මොහොතක හරි අපි අර ඇඟිලි දෙකෙන් අසුරු අසුරක් ගහන්න එහෙම අසුරු සනක් ගහන මොහොතක හරි කවුරු හරි මේ කාය කායගත සතිය, කය අනුව පවත්වන සතිය පුරුදු කරනවා නම් එයා ණයට කන්නේ නැහැ කියලා කියනවා මේ පැවිද්දා. ඒ කියන්නේ ගිහියාගෙන් ලබන සිව්පසයට ණයකාරයෙක් වෙන්නේ නැහැ කියනවා මේ අසුරක් ගහන මොහොතක හරි සිහිය පවත්වනවා නම්. ඉතින් භාග්‍යතුන් වහන්සේ එච්චරටම මේකේ වටිනාකමක් තියෙන නිසා තමයි එහෙම උන්වහන්සේ උපමා සහිතව දේශනා කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සු අපේ භාවනා කරන්නේ අපේ ලොකු සාංශය කියන්නේ උඩින් යන්න මොනවාරි එලි පේන්න මොනවාරි දෙයක් ලබා ගන්න තමයි අපේ මිනිස්සු භාවනා කරන්නේ. නමුත් ඇත්තටම භාවනාව කියලා කියන්නේ මේ උඩින් යන්න බලාගෙන කරන දෙයක් නෙමෙයි බිමින් යන්නේ කොහොමද කියලාත් ඉගෙන ගන්න. ඒකට තමයි අපි ඇත්තටම භාවනාව කියලා කියන්නේ. අපි හිතනවා අපි දැන් බිමින් යන්න කකුලෙන් කකුල් වලින් පොළොය පය තියලා ඇවිදින්න අපි දන්නවා කියලා. ඇත්තටම අපි දන්නේ අපි පොළොවේ පය ගහලා ඇවිදිනවද කියනවත් අපි දන්නේ නැහැ. අපි ඇවිදිනවා කියන එක දැනගෙන නෙමෙයි ඇවිදින්නේ. මහා පොළවේ পায় ගහලා ඇවිදින්න ඉගෙන ගන්න එක. මහා පොළවේ ජීවත් වෙන්න ඉගෙන ගන්න එක තමයි භාවනාව කියලා කියන්නේ. එහෙම නැතුව මේ 아무තු දේවල් ළඟා කර ගැනීමක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ. ඉතින් මේ සතිය කියන එක පුරුදු කරන්න පටන් ගන්න යෝගාවචරයට මේ වර්තමාන මොහොතේ ඇති ඕනම දෙයක් කෙලෙසයක් වුණත් ඕනම දෙයක් යාට දැක ගන්න පුළුවන් හැකියාව වෙනවා. ඉතින් මේ සතිය කියන එක පිහිටන්නේ නැත්තම් කාට හරි මේ මොහොතේ ඇති දේ දැක ගන්න බැරි නම් ඒකට හේතු තියෙන්නේ එක්ක එයා අධික වේදනාවකින් ඒ වෙලාවේ පෙළෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මත් වෙලා ඉන්න වෙන්න පුළුවන්. නැත්තම් එයා මොකක් හරි නිදිමත ගතියක ඉන්න වෙන්න පුළුවන්. නැත්තම් සිහිවි කල් වෙලා ඉන්න වෙන්න පුළුවන්. ඒ වගේ මානසික ප්‍රශ්නයක් නැතිනම් අධික වේදනාවක් මත්වීමක් නිදිමතක් නැති ඕනම කෙනෙකුට මේ වර්තමාන මොහොතේ ඇති දේ එයාට දැක ගන්න පුළුවන්. ඉතින් මේ කය සම්බන්ධ යම් කිසිම දෙයක් අපිට මේ මොහොතේ දැනගන්න පුළුවන් නම් දැක ගන්න පුළුවන් නම් ඕකට තමයි අපි කායානුපස්සනාව කියලා කියන්නේ. කායගත සතිය කියලා කියන්නේ කය ආනුව පිහිටි සිහිය කියලානේ පොතේ තියෙන වචනේ. ඉතින් කය ආනුව පිහිටි සිහිය කියලා කියන්නේ මේ දැන් මේ මොහොතේ හිසේ සිට පාදාන්තය දක්වා මගේ කය සම්බන්ධ යමක් මට දැනෙනවද? ඒක තමයි සතිය කියලා කියන්නේ සතියේ මූලික අවදිය. එහෙම නැත්නම් මේ සම්මා සතිය නෙමෙයි අපි මේ කතා කරන්නේ සතියේ මූලික අවදිය. ඉතින් වේදනාව සම්බන්ධව යමක් දැනෙනවා නම් මේ මොහොතේ ඒක වේදනානුපස්සනා කොටසට අයිති වෙනවා. සිතුවිලි සම්බන්ධ යමක් මේ මොහොතේ දැනෙනවා නම් ඒක චිත්තානුපස්සනා කොටසට සම්බන්ධ වෙනවා. ඒක ඒ කොටස් තුනටම නැති ධර්මතා සම්බන්ධයෙන් යමක් මේ මොහොතේ දැනෙනවා නම් ඒක ධම්මානුපස්සනා කොටසට අයිති වෙනවා. ඉතින් මේ ධම්මානුපස්සනා කොටසට එනකොට ඒ යෝගාවචරයාගේ මනසේ හොඳ නරක කියන බැඳි හොඳ නරක කියන බැම්ම හොඳ නරක කියන කැටගරි එක කැඩලා යන්න පටන් ගන්නවා මේ ලෝකේ හොඳ සහ නරක කියලා දෙයක් නැහැ තියෙන්නේ ධර්මතා ටිකක් විතරයි සියල්ල ධර්ම විතරයි ඉතින් හැම ධර්මයක්ම සතියට යට කරන්න පුළුවන් කියලා යෝගාවචරයට තේරෙන ගන්නවා ඉතින් අපි මේ අද කතා කරන්නේ මේ ධම්මානුපස්සනා කොටසට අයිති සත්‍ය පබ්බයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ කොටස් ටිකනේ මේ සම්මා සතියට යන ගමන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේ කායානුපස්සන ආදී කොටස් වලදී අපි අපි පුරුදු කරන්නේ මේ බේසික් සතිය. මූලික සතිය සම්මා සතියට යන ගමනේ මූලික අධීරවල ටික අපිට එකපාරට ඩොක් ගාලා සම්මා සතියට පනින්න බෑ. එකපාරට පටන් ගන්න තැනම සම්මා සතිය ගන්න බෑ. නමුත් ගොඩාක් මිනිස්සු එහෙම හිතනවා. පටන් ගන්න තැන ඉඳලම සම්මා සතිය එනවා නම් ආයේ මේක මෙච්චර දඟලන්න දෙයක් නෑ බාකතුන් හන්සේ කියන මේ නිවන කියන එක සාක්ෂාත් කරන්නේ. නිසා අපිට නිහතමානී හැඟීමක් තියෙන්න ඕනේ පිළිගන්න අපි මේ පටන් ගන්නෙ බොහොම ලදරු ලදරු සතියකින් තමයි අපි මේ වැඩේට බහින්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ මූලික සතිය මොහුණු කරගෙන යන ගමනේදී අපි යෝගාවචරයා ළඟ තිබිය යුතුම ගුණයක් තියෙනවා. ඒ තමයි මෙනෙහි කිරීම කියන ගුණය. ඉතින් කලින් කතා කරපු සම්මා වායාමයයි වායාමය සහ මේ සතිය කියන දෙක එකට ගැට ගන්න මැද්දේ තියෙන බොන්ඩ් එක තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. මෙනෙහි කිරීම ඉතාම වැදගත් වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කලින් වීඩියෝස් වල ඇති තරම් කතා කරලා තියෙනවා. ඉතින් ඕනම ධර්මයක් සතියට යට කළොත් ඒක මිච්ඡා වෙන්නේ නැහැ. ඒක සම්මා තත්වයට පත් වෙනවා. يعني යහපත් තැනට එනවා. ඒ කියන්නේ මේ ලෝකේ හටගන්න කිසිම අරමුණක අරමුණේ බේසික් තත්වයේදී ඒක කුසල්වත් අකුසල්වත් නෙමෙයි. අරමුණක් කියන්නේ ධර්මතාවයක්. ඒකේ පිම්පව් දෙකක් නැහැ. ඒකේ කුසල් අකුසල් දෙකක් නැහැ. හැබැයි අපිට අරමුණ හට ගන්නකොටම දැක ගන්න බැරි නිසා ඒ අරමුණ මතුවෙනකොටම සතියට යට කරගන්න බැරි වෙන නිසා තමයි අපි ඒ අරමුණ හටගත්තට පස්සේ තව මනසේ සංසිඳි ටිකක් ඇති වෙනවා. සතියට යට නොකරොත් ඒක එක්ක පව් විදියට හෝ පින් විදියට හෝ කුසල් හෝ අකුසල් විදියට සංස්කාර தത്വයට අපි ඒක නිෂ්පාදනයක් කරගන්නවා. ඉතින් එහෙම නැතිව මේ අරමුණක් හට ගන්නකොටම ඒක සතියට යට කරගන්න පුළුවන් නම් නතු කරගන්න පුළුවන් නම් ඒක සම්මා කියන තැනට එන්න යන ගමන ආරම්භය තමයි ඒක. ඒකට තමයි අපි කියන්නේ පමා නොවි කලියුත්ත කරනවා කියලා කියන්නේ අන්න ඒකයි. අරමුණ හට ගන්නකොටම අපි පමා වෙන්නේ නැහැ. හට ගන්නකොට මේක දකින්න උත්සාහ කරනවා. එතකොට අපි මේක ආරම්භ කරනකොටම සතිය කියන එක පුහුණු කරන්න පටන් ගන්නකොටම යෝගාවචරයට මේ දක්ෂතාවය එන්නේ නැහැ. ඒක හැමෝම හැමෝටම තේරෙනවා ඇති කමටහන් වාර්තා ඉදිරිපත් කරද්දිත් අපි හිතමු උදාහරණයකට අපි පරයන්කයකට යනවා. අපි මූලික මූල කර්මස්ථානයේ විදියට හුස්ම ඉස්සරහින් තියාගත්ත කියමුකෝ. එතකොට අපි කියනවා යෝගාවචරයට ඔබේ මූල කර්මස්ථානයේ හුස්ම විදියට තෝරගත්තා නම් හුස්මට අවධානය තියලා මේ ඇතුල් වෙන පිට වෙන හුස්මට අවධානය තියලා බලන්න හුස්මේ දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලා අපි කියනවා. එතකොට යෝගාවචරය කියනවා අනේ හුස්ම රැලි 2 4යි 3යි 4යි බලන්න පුළුවන් උනේ හිත පිට යනවා. විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ මට මගේ හිත පිට අරමුණකට ගිහිල්ලා කියලා. ඉතින් එතකොට ආයෙත් මතක් වුණාම හිත හුස්මට ගන්නවා කියලා කියනවා. නමුත් මේ අපි තුන් විනාඩි 10කට 15කට පස්සේ අපිට මතක් වුණේ කියලා හිත පිට ගිහින් කියලා ඒ ඒ මතක් වුණු වෙලාවේ එතනට සිහිය පිහිටවල නැවත හිත මූලික අරමුණට ගන්න නැවත නැවත පුරුදු කරාම තමයි අර විනාඩි 10කට පස්සේ හිත පිට ගිය එක විනාඩි 9ක් යනකොට අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ. එහෙම එහෙම ඔක විනාඩි 8 7 6 ওই විදිහට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අරමුණ හට ගන්නකොටම සිහිය පිහිටව ගන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා යෝගාවචරගේ මනසේ ඒක එන්නේ අත නැහැර සතිය පුරුදු කරොත් විතරයි මේක අවාරයට පොල් වැටෙනවා වගේ කරාට කවදාවත් මේ මේ හැකියාව එන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවත සතිය පුරුදු කරাদি ටික ටික මම මීට කලින් සිහිය තියන්න මේ සිහිය මට තියාගන්න පුළුවන් වුණේ විනාඩි 10කදී. දැන් මට විනාඩි 10ක් යන්න කලින් සිහිය තියන්න පුළුවන් වේද ඊළඟ වතාවේ කියලා මේ විදිහට උත්සාහය අරගෙන තමයි අපිට මේක ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට තමයි යාට අර අරමුණ හට ගන්නකොටම අපිට අරමුණ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේක වැරදෙන්නේ නැහැ කියන එක නෙමෙයි අපි මේ කියන්නේ වැරදෙනවා. ඒක සතිය පුරුදු කරන හැම යෝගාවචරයෙකුටම දැන් තේරිලා ඇති. වරදිනවා. වැරදි වැරදි තමයි අපි ආයෙ පටන් ගන්නවා. මේකට තමයි සාසනයේ නමක් දීලා තියෙන්නේ ආයති සංවරය කියලා. ඒක පැවිදි අය දන්නව ඇති, ගිහියොත් සමහර අය දන්න අය ඇති. ආයති සංවරය කියන්නේ වැරද්දක් වෙනවා. උනහම ඒක බාරගෙන නැවත සංවරයට එනවා. ආයෙත් වර්ධිනවා. ආයෙත් ඒක බාරගෙන සංවර වෙනවා. ওই විදිහට දිගින් දිගටම දිගින් දිගටම ගියාම තමයි අපිට අර වරදින්නේ නැති අරමුණ හට ගන්නකොටම දැක ගන්න පුළුවන් තැනකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ආයති සංවරයට තමයි සාසනේ පණ කියලා කියන්නේ. සාසනේ පණ රැකෙන්නේ ආයති සංවරය හරහා. ආයති සංවරය කියන එක නොතිබුණා නම් මිනිස්සු එක සැරයක් වැරදුනාට පස්සේ මේක අතෑරලා දානවා. මේක අතෑරලා දාන්න නැතුව වැරදුනාට පස්සේ නැවත අපිට ආයෙත් සංවර වෙලා මේ වැඩේ කරන්න පුළුවන් කියලා මේ ගුණයක් භාගතුන් වහන්සේ පෙන්නලා දීපු නිසායි සාසනය මෙච්චර කාලයක්ම රැකිලා ඉන්නේ. නැත්තම් සාසනය මැරිලා මෙලහකට. එනිසා සාසනයේ පණ තියෙන්නේ මේ නැවත සංවර වෙන්න පුළුවන් ගුණය තුලයි. ඉතින් මේ අපි දැන් මේ සතිය කියලා කතා කරන්නේ අප්‍රමාදයනේ. ඉතින් මේ අප්‍රමාදය ගැන කතා කරද්දී අපි හිතමු දැන් අපි පරයන්කයට ගියා. අපි හුස්ම මූල කර්මස්ථානය කරගෙන ඉස්සරහෙන් තියාගෙන ඉද්දී හුස්ම රැලි දෙක තුනක් බලනකොට ඔන්න අපේ හිත පිට ගිහිල්ලා. එතකොට මගේ හිත දැන් තියෙන්නේ තියෙන්න ඕනි තැන නෙමෙයි. මගේ හිත තියෙන්නේ දැන් නොතිබිය යුතු තැනක මූල කර්මස්ථානයේ නෙමෙයි කෙලෙස් එක තියෙන්නේ කියලා මේ දැක ගන්න එක තමයි අපි ඉස්සරලාම කරන්නේ. ඉතින් මට මේ වැරද්දක් වුණා කියලා පිළිගන්න එක. ඔව් මගේ හිත දැන් තියෙන්නේ වැරදි තැනක. ඒ ඒ කියන්නේ මම දැන් ඉන්නේ වැරද්දේ කියලා පිළිගන්න එක බාරගන්න එක. ඒක මේ අපේ ලොකු සාංශය කියන්නේ නිවන් දකින්නටත් වැඩිය වටිනවා. ඒක ඒක පිළිගන්න එක. මොකද මොකද එතනින් තමයි නිවනට දොර ඇරෙන්නේ. අපි ඒක කරන්නේ නැති තාක්කල් නිවනට දොර ඇරෙන්නේ අපි සාමාන්‍යයෙන් ආගමෙන් අපේ ඔළුවට දාලා තියෙන්නේ වැරද්දක් වුණාම ඒකට පසුතැවෙන්න කියන එක, ඒක වහන්න කියන එක, ඒක හංගන්න කියන එක තමයි අපිට ආගමෙන් ඔළුවට දාලා තියෙන්නේ. හැබැයි නිවන කියන එකේදී නිවනට දොර ඇරෙන්නේ වැරැද්ද හංගන තැන නෙමෙයි වැරැද්ද යට කරන තැන නෙමෙයි වැරැද්දට පසුතැවෙන තැන නෙමෙයි වැරැද්ද බාර ගන්න තැන. ඕ වැරැද්දක් වුණා කියලා ඒක දකින්න ඕනි ඉස්සරලා මේ කියන්නේ උදාහරණයක් පරයන්කේදී නම් මගේ හිත දැන් තියෙන්නේ තියෙන්න ඕනි තැන නෙමෙයි වැරදිලා තියෙන්නේ. කෙලෙසක තියෙන්නේ සිතුවිල්ලක තියෙන්නේ ශබ්දක තියෙන්නේ මූල කර්මස්ථානේ නෙමෙයි. සක්මනේදී නම් යටිපතුල නෙමෙයි මගේ හිත තියෙන්නේ නන්නත්තාරේ ගිහිල්ලා වෙන තැනක ගිහිල්ලා කියන එක පිළිගන්න ඕනේ බාර ගන්න ඕනේ. නමුත් අපිට අර ආගමෙන් ඔලුවට දාපු දෙය නිසා අපි ඒකට වෛර කරනවා. මම සිහියෙන් නෙමේ මේ වෙලාවේ හිටියේ. මං අසතියෙන් ඉන්නේ කියලා ඒක දැක්ක ගමන් මිනිස්සු එකට කැමති නැහැ. ඉතින් කමටහන් වාර්තා කරන ගොඩක් අය කියන්නේම අයියෝ මගේ හිත පිට යනවනේ මෑණියනි කොච්චර කරත් වැඩක් නැහැ මට හුස්ම රැලි 3 4යි බලන්න පුළුවන් උනේ මේකේ හරියන්නේම නැහැ හරියන්නේම නැහැ කියලා යාලට මේ වැරද්ද පෙනිලා පෙනිච්චි වැරද්ද බාර ගන්න බැරි නිසා ඒගොල්ලෝ අඳෝනා තියනවා අයියෝ මේක කරන්න බෑනේ මෙහෙමනේ කියලා. ඉතින් මෙතනදී කර මේ මේ ගුණය අපිට ආගමෙන් දුන්නේ නැහැ දෙන්නේ නැහැ. මොකද ආගමෙන් දීපු දේ තමයි මේ වෙලාවේ යෝගාවචරගේ මනසින් එළියට පනින්නේ. මේකට වෛර කරනවා මේක දැක්ක එකට. මගේ හිත පිටපැන්න, මගේ හිත කෙලෙස් එකට ගියා කියන එකට වෛර කරනවා. ඉතින් මේ ඒක අකුසලයක් කියලා අපි කියමුකෝ දැන්. ඇත්තටම අපි මූල කර්මස්ථානයෙන් පිටපැන නම් කෙලෙසියක්. ඒ කියන්නේ අකුසලයක්. මේ අකුසලය අකුසලයේ විදිහට දැක ගන්න එක අප්‍රමාදය කියලා අපි මිනිසුන්ගේ ඔළුවට දෙන්න බෑ. ඒක අප්‍රමාදය කියලා දෙන්න බෑ. අපේ හිතන් ඉන්නේ ඒක මහා සාපයක්, ඒක හෙන ගහන දෙයක්, ඒක අපාගත වෙන දෙයක් මේ පාපය පාපය වශයෙන් දකිනවා කියන එක. ඉතින් මෙතනදි මේ යෝගාවචරයාගේ හිත විතරක් නෙමෙයි මේකට දෙස් දෙවුල් තියන්නේ. වැරද්ද වැරද්ද විදිහට දැකපු එකට යෝගාවචරයාගේ හිත හිත විතරක් නෙමෙයි. යාගේ වටේ ඉන්න කට්ටියත් hina වෙන්න පටන් ගන්නවා, සමච්චල් කරන්න පටන් ගන්නවා, ගරහන්න පටන් ගන්නවා අයියෝ උඹට වැරදුනානි කියලා. මෙන්න මේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ මූලික පදනම හදා ගන්නකම් යෝගාවචරයට ආරණ්‍යයට යන්න, ශුන්‍යාගාරයට යන්න රුක්ක මූලයට යන්න කියන්නේ මොකද අර අසත්පුරුෂය ජනයාගෙන් වෙන් වෙලා සත්පුරුෂව ආශ්‍රය කරගෙන ආරණ්‍ය ශුන්‍යාගාය රුක්ක මූලයේ සේවනය කරන්න කියන්නේ මෙන්න මේක නිසා මේක සාමාන්‍ය ලෝකයා පිළිගන්නේ නැහැ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක වැරද්ද දකින්න එක වැරද්ද පිළිගන්න එක වැරද්දට මුහුණට මුහුණ දාන එක වැරද්ද දිහා බලන එක සාමාන්‍ය ලෝකයා 100ට 1000 ගණක් ප්‍රතික්ෂේප කරන ණයාට <clears throat> අඳුකොල වගේ අකමැති දෙයක්. ඒ නිසා මේ සාමාන්‍ය ලෝකයා පිළිගන්නේ නැති නිසා යෝගාවචරයත් හැලෙනවා, පොඩි වෙනවා, සෑහෙන මිරිකෙන්න ගන්නවා මේක. අනිත් මිනිසුන්ට පිළි අනිත් මිනිසු දැක ගන්න දැන ගන්න තැනකදී කරන්න ගියාම ඒ නිසා තමයි මේ සියලු පහසුකම් සලසලා අද වර්තමාන සෙන්ටර්ස් වල මේ මේ යෝගාවචරය මෙහෙම පීඩාවකට පත් වෙන නිසා මේ සියලු පහසුකම් සලසලා උපකාර ටික දීලා සත්පුරුෂ ආශ්‍රය දීලා මේ යෝගයාගේ මනසට සහනයක් දෙන්න මේ වැරැද්ද දකිනකොටම යෝගාවචරයෝ සෑහෙන මිරිකෙන්න පටන් ගන්නවා කියන එක කර්මස්ථානාචාර්යවරු දන්නවා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්නේ. ඒ වෙලාවේ අත දෙන්නේ සත්පුරුෂයා විතරයි. අසත්පුරුෂයෝ මේකට හෙලා දකිනවා, ගරහනවා වැරැද්ද දකින එක. සත්පුරුෂයා කියනවා නෑ, ඕක ඔහොම තමයි. ඕක තමයි ස්වභාවය. මෙන්න මේකයි ඔතෙන්දි කරන්න ඕනි කියලා එයාට නැවත නැගිටින්න අත දෙනවා. මේකට තමයි සාසන සම්පත්තිය කියන්නේ. මේක තමයි සාසනය කියන්නේ. වැරද්දක් දැක්කට පස්සේ ඒකට නොසැලී ඒක හදාගන්න, ඒකට මුහුණ දෙන්න පුළුවන් ගතිය හදාගන්න එක තමයි ධර්මය කියලා කියන්නේ. ඒකට උදව් දෙන සත්පුරුෂ පිරිස ඉන්න එක තමයි සාසනය කියලා කියන්නේ. ඕකට තමයි භාග්‍යතුන් වහන්සේගේ බුදු ගතිය කියන්නේ. ඒක අපේ මනසෙත් උපද්දව ගන්න පුළුවන්. මේ අපි අපි සම්ප්‍රදායෙන් දන්න බුද්ධත්වය නොලබුවාට බුදුරණාහිසගේ මනසේ හටගත්තු මානසික ගති ටික තමයි අපි මේ හදාගන්න යන්නේ යම් යම් මට්ටමේ. ඒකට තමයි ශාසනය කියන්නේ. ඒකට තමයි ධර්මය කියන්නේ මේ වැරද්ද දැකලා නොසැලී ඒකට ඒක හදාගන්න නැවත නැගිටින එක. ඒකට අත දෙන එක. සත්පුරුෂ ආශ්‍රය. ඉතින් මේ වැරැද්දක් හමු වේ කම්පා නොවන මානසිකත්වය වෙන කිසිම ධර්මයකින් එන්නේ නැහැ. ඒක එන්නේ සතියෙන් විතරයි. සතිය පිහිටවීම හරහා තමයි ඒක එන්නේ. ඒක ශ්‍රද්ධාවෙන් එන්නේ නැහැ. ඒක වීරියෙන් එන්නේ නැහැ. ඒක සමාධියෙන් එන්නේ නැහැ. ඒක ප්‍රඥාවෙන් එන්නේ නැහැ. එනවනම් මේ සතිය පැත්තකට දාලා මේ ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා ඉස්සරහින් තියාගෙන ආගමික පසුබිමක දුවපු මිනිසුන්ට මේ වෙනකොටත් ඒ ගතිය ඇවිල්ලා තියෙනෝනේ. පාපයට කම්පා නොවන ගතිය. තමන්ගේ අතින් පවක් වුණාට පස්සේ ඒකට කම්පා නොවින් නොසැලී ඒක දැකගෙන නැවත සංවරයට එන්න පුළුවන් ගතිය එන්නේ සතිය හරහා විතරයි. ඉතින් අපේ ලොකු සාංශේ ලස්සන උපමාවක් කියනකොට පොඩි බබෙක් මේ හරහා ඉන්න කාලේ හරහා වැටිලා ඉන්න කාලේ ඒ ළමයා වැටෙන්නේ නැහැ. මොකද හරහානේ ඉන්නේ. ඒක ස්ථීරව පිහිටලා තියෙනවා. හැබැයි මේ ළමයා නැගිටින්න පටන් ගන්නකොට නැගිටලා ඇවිදින්න පටන් ගන්නකොට ඇවිදලා දුවන්න පටන් ගන්නකොට එයා වැටෙන්න ගන්නවා. එතකොට තමයි යා වැටෙන්න ගන්න. එතකොට මේ ළමෙක් නැගිටලා ඇවිදින්න හදද්දී ළමයා වැටෙනවා කියන එක ඒ ළමයාගේ හානියක් නෙමෙයි. ඒ ළමයාගේ පිරිහීමක් නෙමෙයි. ඒක ඒ ළමයාගේ දියුණුවේ ලක්ෂණයක්. අන්න ඒ වගේ තමයි සතිය. අපි මේ සතිය කියන එක අපේ ලොකු සාංශය කියන්නේ සතිය පුරුදු කරන්නේ නැතුව ඉන්න තාක්කල් සතිය කියලා අපි දන්නේ නැහැ. සතිය කියලා එකක් පුරුදු කරන්නේත් නැහැ. එතකොට මිනිසුන්ගේ ජීවිතේ නිකන් මල් වගේ මිනිසුන්ට දැනෙන්නේ. මොකවම්ම දන්නේ නැහනේ. අර ළමයා බිම ඇලවෙලා ඉන්න කාලේ ළමයට කිසි ප්‍රශ්නයක් නැහැ. වැටෙන්නේ නැහැ. හැබැයි නැගිටින්න පටන් ගත්තට පස්සේ ළමයා වැටෙන්න ගන්නවා. ඒ වගේ මේ සතිය කියන්නේ මොකද්ද කියලා දැනගෙන සතිය පුරුදු කරන්න පටන් ගනිද්දී එයාට අත්වැරදි වෙනවා. අත්තරදි වෙනකොට අර ළමයා නැගිටලා ඇවිදින්න හදද්දී වැටෙනකොට පසුතැවිලා හරියන්නේ නැහැ. නැවත නැගිටවල ළමයාට අත දෙන්න ඕනි. ඒ වගේ අපිට වැරදෙන තැනදී අපි එකට පසුතැවිලා හරියන්නේ අපි නැගිටලා නැවත ආයෙ සතිය පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. එතකොට මිනිස්සු අහයි සතිය දන්නේ නැතුව සතිය පුරුදු කරන්නේ නැතුව ඉන්න කාලේ ජීවිතේ ෂෝක් එකට යනවා නම් මොකටද මේ සතියක් පුරුදු කරන්නේ? ඉතින් එතකොට අහන්න එහෙනම් ඔබ ළමෙක් ඉපදුනාට පස්සේ මේ හරහා හැමදාම තියාගෙන ඉන්න එකද හරියන්නේ? ඒ ළමයා වැටි වැටි හරි නැගිටින්න ඕනේ, ඇවිදින්න ඕනේ, දුවන්න පයින්න ඕනේ ඒක තමයි ජීවිතේ. ඒක ඒ ඒක අත්‍යවශ්‍යයි මිනිස්සෙකුට. ඒ ළමයාගේ ජීවිතේ ජය ගන්න නම් ඒක ඕනි. ඒ වගේ තමයි අපිට අපේ මනස ජය ගන්න ඕනි නම් අපිට මේ අපි හොයන පරම සැපයක් තියෙන නම් ඒකට මේ දේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සතිය නැති බව දැක ගන්න එක විශාල ශක්තිමත් සතියක්. සතිය නැති බව දැක ගන්න එක ලොකු ලොකු සතියක්. සතිය තියෙන එක දැක ගන්නකට වැඩිය සතිය නැති තැන සතිය පිහිටවන එක. සතිය නැති බව දැක ගන්න එක ඉතාම ශක්තිමත් හරි පදනමක් සහිත ශක්තිමත් සතියක් බවට පත් වෙනවා. ඉතින් මේකදී ලොකු සායනාංශය හරි ලස්සන උපමාවක් කියනවා මට ඇහිලා තියෙනවා. අපි මේ ගලන ගංගාවක් හරි ඇල පාරක් හරි වතුර පාරක් හරි හරස් කරලා අපි වැව් බැම්මක් හදන්න පටන් ගන්නකොට මුලින්ම කරන්නේ වැලි කොට්ට දාලා ටිකක් ගඟ හරස් කරලා එක පැත්තකින් පැත්තකට අරන් ගිහලා වතුර පාර යන්න ඉඩ තියලා අර වැලි කොට්ට ගහපු තැන ඉඳලා ඩෑම් එකක් හදන්න පටන් ගන්නවා. එතකොට මේ වැලි කොට්ට දාද්දී පළවෙනි වැලි කොට්ටේ දානකොට ඒ වැලි කොට්ටේට සාපේක්ෂව ගඟ සැඩ සැඩ වෙන්න පටන් ගන්නවා. වතුර පාර හැප්පෙනවා ඊළ වැලි කොට්ටේ. දෙවෙනි එක දැම්මහම දැන් වැලි කොට්ට දෙකක හැප්පෙන තරමට ගඟ රළු වෙනවා, සැඩ වෙනවා, හැප්පෙනවා, අවුල් වෙනවා, ඇවිස්සෙනවා. කීකරු වෙන්නේ නැහැ. වැලිකොට්ට ගහන්න ගහන්න ගඟ කීකරු වෙන්නේ නැහැ. කීකරු වෙනවා. පුළුවන් තරම් ඇවිල්ලා හැප්පෙන්න තමයි බලන්නේ. ඒ වගේ තමයි කියනවා අපි මේ ගලාගෙන යන ප්‍රවාහයකට සිහියක් කියලා එකක් දන්නේවත් නැතුව සිහියක් නැති මේ උහේ ගලාගෙන යන ජීවිතයකට සතිය කියන වැලිකොට්ටේ දාපු ගමන් මේක හැප්පෙනවා ඇවිල්ලා. අර ප්‍රවාහය හැප්ප වෙනවා. මල් වගේ කියලා හිතපු ජීවිතේ ඇවිල්ලා හැප්ප වෙනවා. එතකොට අර වගේ ඇවිස්සිල්ලක් අර වගේ අත අතපල්ලෙන් වැටෙන ගතියක් වැරදින ගතියක් අපේ මනසේ හට ගන්න පටන් ගන්නවා අපි මේ කරගෙන යන ගමනේදී හැබැයි ඒක අර වැලි කොට්ටයක් දැම්මාම ඒකේ වතුර පාර ඇවිල්ලා හැප්පිලා කලබලයක් කරාට ඒක ඒක මේ ඩෑම් එක වදිනවා කියන්න අරමුණක්. ඒ කියන්නේ ගඟ හරස් වෙනවා මේකෙන්. ඒක සාර්ථකත්වයේ සලකුණක් මිසක් ඒක අසාර්ථකත්වයේ සලකුණක් නෙමෙයි. ඉතින් යෝගාවචරයට මේ කියන සුතමේ ඥානයක් නැති වුනහම කමඨහන හරියට සුද්ධ නොවුනහම සතිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් තේරෙන්නේ නැති වුනහම යෝගාවචරයට මේ සතිය නැති වෙච්ච වෙලාවේ ඒක තේරෙනකොට ඒක ලොකු වැරද්දක් කියලා තමයි යෝගාවචරයට දැනෙන්න ගන්නෙ. අයියෝ මට මේක කරන්න බෑනේ මේ සතිය පිහිටන්නේ නෑනේ මං කොච්චර කර හරියන්නේ නෑනේ කියලා තමයි යෝගාවචරයට හිතෙන්නේ. එතකොට යෝගාවචරගේ හිත පෑරෙන්න ගන්නවා. නමුත් ඒ පෑරෙන හිත පසුබෑමක් ඇති නොවීම පිණිස මේ සතිය නැති බව දැනගන්න එක සතියේ තවත් ශ්‍රේෂ්ඨ පැතිකඩක් කියලා යෝගාවචරය දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අර සතිය නැති වෙලාවට හිතේ පසුතැවෙන ගතිය, හිත පෑරෙන ගතිය, හිත පහුබහින ගතිය ඇති වෙන්නේ නැත්තේ. ඒකට යෝගාවචරයට මේ සුතමිය දැනුම ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. සතිය නැති බව දැනගන්න එක සතියේ තවත් ශ්‍රේෂ්ඨ ශක්තිමත් පැතිකඩක් කියලා. ඒක අප්‍රමාදය. ඒක අපි හිතනවා ඒක වැරද්දක් කියලා. නමුත් ඒකට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. පාපය පාපය වශයෙන් දැක ගන්නවා මේ සතිය විසින්. ඒක ලොකු විප්ලවයක්. මොකද අපි ආගම විසින් අපේ මනස එක පැත්තකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අම්මෝ පාපය දකින්න එපා දකින්න බෑ දැක්කොත් එතන අපායට යනවා කියලා. ඉතින් මේ පාපය පාපය වශයෙන් දැකලා ඒක කතා කරන්න ගියාම සමාජෙ කැළඹෙන්න ගන්නවා. ඒක විප්ලවයක් වෙනවා. ඒක වරදක් විදිහට දකින්න ගියාම ඒක උම්මතුවක් වෙනවා ඒක පිස්සුවක් වෙනවා. මේ පාපය පාපය වශයෙන් දකින්න එක වැරද්දක් විදිහට දකින්න ගියාම ඒක පිස්සුවක් වෙනවා. ඉතින් ඇත්තරම නම් පව පව විදිහට දකින්න එක ශ්‍රේෂ්ඨ දැක්මක්. එතකොට දැන් යෝගාවචරයන්ට හිතෙන්න පුළුවන් මේ හිතේ හටගන්න අකුසලය අකුසලයේ වශයෙන් දකිනකොට ඒක කොහොමද සතියෙන් දකින්නේ මොකද සතිය කියන එක සෝබන චෛතසිකයක් ඒක කුසල පාර්ශවයේ විතරයි තියෙන්නේ එතකොට මේ පාපය දකිනකොට ඒක කොහොමද ඒක කොහොමද පිනක් වෙන්නේ? පාපය දකිනවා නම් ඒක කොහොමද ශ්‍රේෂ්ඨ වෙන්නේ? ඒක කොහොමද සතිය කියලා කියන්නේ කියලා ඔන්න සමහර යෝගාවචරයන්ට හිතෙන්න පුළුවන්. එතකොට මේ අපිට එක හිතක අපිට එක අරමුණක් මේ අරමුණු දෙක තුනක් එක හිතකින් දකින්න බෑ. එක වෙලාවකට අපේ මනසේ හටගන්න එක සිතුවිල්ලක් විතරයි. ඉතින් පාපය ඇතිවන සිත ඊළඟ සිතෙන් තමයි අපි දකින්නේ. ඒ විදිහට පාපය දැක්කොත් විතරයි අපිට පාපයෙන් මිදෙන්න හේතුවක් වෙන්නේ. පාපය දැක්කොත් විතරයි අපිට ඒකෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ කියන එක මිනිසුන්ගේ මනසේ ඇති වෙලා නැහැ. මිනිසුන්ගේ මනසේ ඒක ඒ ඒ දැක්ම ඇති වෙලා නැහැ. දැක්කට පස්සේ අපිට ඒක රස විඳින්නේ නැතුව ඒකත් එක්ක තව කතන්දර ගොතන්නේ නැතුව ඊට පස්සේ තමයි අපිට ඒකෙන් මිදෙන්න ඕනි කියන මානසිකත්වය එන්නේ. ඉතින් ලොකු සාංශය කියනවා මේ පාපය දකින්න එක තමයි සාසනයේ කොඳුනාරටිය ශාසනයේ ප්‍රතිපත්තිමය පැත්තේ කොඳුනාරටිය වෙන්නේ. ඒක ඊටාම වැදගත් තැනක් යෝගාවචරයාගේ මනසේ ඇති යුතු ඊටාම හොඳ සංදිස්ථානයක් මේක. ඉතින් මේ යෝගාවචරයාට මේ මූලික වැටහීම් ටික නැති වුණාම යෝගියා යෝගාවචරයා හිතනවා භාවනා කරන්න එන හැම යෝගාවචරයෙක්ම අපි වුණත් මෙතනට අහු වුණා මුලින්ම හිතනවා යෝගාවචරයා භාවනා කරන්න පටන් ගත්තාම කයින් කිසිම වැරදක් වෙන්න බෑ වචනෙන් කිසිම වැරදක් වෙන්න බෑ හිතෙන් කිසිම වැරදි සිතුවිල්ලක් පහළ වෙන්න බෑ කියලා යෝගාවචරයා හිතනවා පව් වෙන්නම බෑ සිහිය තියන්න පටන් ගත්තා පැයක පරයන්කයකට ගියා නම් පරයන්කය පටන් ගත්ත වෙලේ ඉඳලා අවසාන තප්පරේ දක්වාම සිහිය එක දිගට තියෙන නුනික යෝගාවචරය හිතනවා. මෙන්න මෙතන තමයි යෝගාවචරය වැඩිපුරම හිර වෙන තැන, පීඩාවටපත් වෙන තැන, භාවනා එපා වෙන තැන, නීරස වෙන තැන. මේ උගලට අපිත් අහුණා. ඊට පස්සේ තමයි අපි සුත්තමේ වශයෙන් ගුරුවරයාගෙන් කමඨහන සුද්ධ කරගෙන මෙතනින් ගොඩ එන්න අපි පිහිට හදාගන්න හැම යෝගාවචරයකම අහු වෙනවා. නමුත් මෙතනදී අවාසනාව තමයි ඔබ වටේ ඉන්න බාහිර ලෝකෙන් මෙඟට පිහිටක් එන්නේ නැහැ. ඒකට තමයි අපිට සත්පුරුෂයෝ ඕනි, කර්මස්ථානාචාර්යවරු ඕනි, ගුරුවරු ඕනි. නමුත් මෙතනදී පිහිට අත්‍යවශ්‍යම තැනක් යෝගාවචරයට. මේක සමහරු මේ පාපය පාපය වශයෙන් දකින්න එක මහා සාපයක් විදිහට අරගෙන මේක කටුගයක් කරගන්නවා. ඒක අත්ති කිල මතාණු යෝගයට දාගන්නවා. තව සමහරු ඉන්නවා මේ පව් දැක දැක දකිනවා නම් දැක්ක දකින එක ප්‍රශ්නයක් නෙමෙයි නං දකින එක හොඳයි නං එහෙනම් ඉතින් කොච්චර පව් කරත් කමන්නේ නෑනේ කියලා දිගට හරහාට පව් කරන්න පටන් ගන්නවා සතුටින් ඒක කාමසුකල්ලි කාමයෝගයට වොන්දා ගන්නවා. තව සමහරු ඉන්නවා මේ අන්ත දෙකෙන්ම අයින් වෙලා මේක පාපයෙන් ගැලවෙන්න හේතුවක් කරගන්නවා. පාපය පාපය වශයෙන් දකින එක එයින් ගැලවෙන්න හේතුවක් කරගන්නවා අර අන්ත දෙකෙන් අතෑරිලා. නැත්තම් ගොඩක් අය මේ අන්ත දෙකට තමයි වැටෙන්නේ. ඒක කටුගයක් කරගන්නවා එක්ක පව් කරගන්න එක හේතුවක් කරගන්නවා. ඉතින් අපේ හිත මුලදි මෙහෙම පසු තැවුනට ඒ පසු තැවුණු හිත පසු තැවුනට ඒක සතිය තියන්න බාධාවක් නෙමෙයි සතියට සුදුසු නුසුදුසු තැනක් නෙමෙයි ඒක. ඉතින් මුලින්ම අපේ හිත පසු තැවෙනවා. එතකොට මේ සතිය නැති තැනකදී සතිය නැති මොහොතක් ගැන හිතේ කම්පා නොවන ගතියක් තියෙනවා නම් සතිය නැති තැනකදී සතිය මට සතිය නෑ කියලා දැකගත්තට පස්සේ කම්පා නොවන මානසිකත්වයක් වෙනවා නම් අපි ඒකට තමයි කියන්නේ සති බලය කියලා. සති බලය මුලදී කම්පා වෙනවා. නමුත් අපි අර ටික ටික තේරුම් අරගත්තට පස්සේ කාලයක් යද්දී කම්පා වෙන්නේ නැති මානසිකත්වයක් එනවා. මේක ස්වභාවික දෙයක් කියලා යෝගාචරයට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කියන වැටහීමත් එක්ක දිගින් දිගට අතනෑර සතිය පුරුදු කරගෙන යද්දී මේ සතියට සම්පජඤ්ඤය එකතු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නුවණ. මේ වෙන්නේ මොකක්ද මෙතන ඇත්ත මොකක්ද කියලා තේරෙන්න සෑහෙන පැතිකඩවල වලින් නුවණ එකතු වෙන්න පටන් ගන්නවා. ඒ නුවණත් එකතු වුණාට පස්සේ මනස උපේක්ෂා වෙනවා මේ මනසේ හටගන්න ස්වභාවයන් ගැන. මේ මට්ටම් වලට එනකොට තමයි යෝගාවචරයේ මනස ධම්මානුපස්සනා කොටස් දක්වා එන්නේ. මේ විදියට සතියයි සම්පජඤ්ඤයයි උපේක්ෂාවයි කියන මේ ධර්මතා ටික එකට එකතු වුණ තැන තමයි සම්මා සතිය සතිය කියන එකට දොර ඇරෙන්නේ. එතෙක් සම්මා සතිය නෙමෙයි. සතියේ මූලික අවදි ටික, සතියේ ලදරු අවස්ථාවන්, අපි මේ අවධානය තියෙන එක ගොඩක් අය මේකට ගරහා කරන්නේ මේ කියන process එක දාන්නේ නැති නිසා. එතකොට සතියෙන් අපි මේ මූලික අවධානයෙන් මූලික දැනුවත් භවෙන් අපි පටන් අරගෙන ඒක ටික ටික තහවුරු වුණාම මේකට සම්පජාඤ්ඤය එකතු වෙනවා. සම්පජාඤ්ඤය එකතු වෙලා කාලයක් ඉස්සරහට යනකොට ඒකට උපේක්ෂාව එකතු වෙනවා. මේ ගුණ ටික එකට එකතු වුණු තැන. මේ සතියත් එක්ක සම්පජාඤ්ඤය සමාධි මේ සමාධියමත් වෙනවා. මොකද සමාධිය නැතුව අපිට දේක ධර්මතාවය දකින්න බෑ. එතකොට මේ මූලික කරුණු ටික විශේෂයෙන් සතියයි සම්පජඤ්ඤයයි උපේක්ෂාවයි මේ කරුණු ටික එකතු වුණ තැන තමයි සම්මා සතිය කියන මානසික தત્ත්වය ගොඩ නැගෙන පටන් ගන්නෙ. ඉතින් මේ දක්වා එනකොට මේ සම්මා සතිය කියන මේ මොහොත දක්වා එනකොට යෝගාවචරයා සීලයෙන් ශක්තිමත් වෙලා සමාධියෙන් ශක්තිමත් වෙලා මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස් ටික මේකට පහුවෙලා අවිල්ල තියෙන්නේ. අපි මේකේ එක එක ගුණයක් එක ලින්ක් වෙන බවක් අපි කලින් ඉඳලම කතා කරලා තියෙනවා. එතකොට මේ මොහොත දක්වා එනකොට එයාගේ මේ සීලය පදනම් සහිතයි සීලය ශක්තිමත් වෙලා සති සමාධි ප්‍රඥා උපේක්ෂා මේ ධර්මතා සහිතව ගොඩ නැගුණු මානසිකත්වයක් තමයි තියෙන්නේ. ඒ තැනදී සම්මා සතිය කියන එක වැටෙන්න පටන් ගන්නවා. සම්මා සතිය කියන එක මෝදු වෙන්න පටන් ගන්නවා මුල් අල්ලන්න පටන් ගන්නවා. ඉතින් මේ කාරණේ තමයි මට අද කතා කරන්න ඕනේ කොහොමද මේ සම්මා සතිය කියන එක මනස ගොඩනගන්නේ කියලා. ඊළඟට සම්මා සමාධිය ගැන අපිට කතා කරන්න තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ පිළිබඳව කතා කරමු. තෙරුවන් සරණයි.